එකං සමයං භගවා සාවත්‍යං විහෙරති චේතෝනි අනාථපිණ්ඩ ප්‍රසාරාමේ තේන කෝපන සමයන පොත්තපාදෝ පරිපාජකෝ සමයප්පවාදකෝ සින්දුකා සින්දුකා චීරේ වීරේ ඒකසාලාය මල්ලිකාය ආරාමේ පටිවසික මහත්යය පරිපාජක පරිසාය සද්දෙන් තීන්ස මත්තේහි පරිපාජක සතේහි බුදුරජාණන් වහන්සේ සගත් නුවර අනේ පිදුසිතානන් විසින් කළ ජේතවනාරාමේ වැඩ කරන කල්හි සමයප්පවාදක නම් පොට්ටපාද පරිබ්‍රාජක වූ පොට්ටපාද කියන පරිබ්‍රාජකය 3000ක් පමණ වන මේ පරිබ්‍රාජක පිරිසක් පමණ සමග මල්ලිකා දේවිය කළ තිඹිලි කණුවලින් කළ මේ සින්දුකාවීර කියන ශාලාවේ වාසය කරනවා. අතකෝ භගවා පුබ්බන් සයම් සමයන් නිවාසෙත්වා පත්ත චීවරමාදාය සාවත්‍යම් පින්දාය පාවසේ. අතකෝ භගවතෝ ඒතද හෝසි. අතිප්පගෝකෝ තාව සාවත්‍යම් පින්දාය චරිතුම් යන්නෝ නහංගේන සමයප්වාදකෝ සින්දුකාවීරෝ ඒකශාලායකෝ ඒකශාලා කෝ මල්ලිකාය ආරාමෝ යේන පොත්තපාදෝ පරිබ්බාජකෝ තේන උපසංකමියාති අතකෝ භගවයි යේන සම්යපවාද කුත්තින්දුකාසී ඒක සරය මල්ලිකා ආරාමෝ තේන උපසංකම බුදුරජාණන් වහන්සේ පින්දපාත යනකොට භාගතුන් වහන්සේට මතක් වුණා සවැත් නුවර පින්දපාත යන්න තාම වේලාව වැඩි තාම උදෑසන වැඩි මෙතන මේ ඉන්දුකා තීර කියන ශාලාවේ පොත්පාද සුළු පරිබ්‍රජකන එතෙන්ට ටිකක් ගියා නම් හොඳයි කියලා හිතන භාගතුන් වහන්සේ. කියලා භාගතුන් වහන්සේ එතෙන්ට වැඩියා. තේනකෝපා සමයෙන්න පොට්ටපාද පරිපාජක මහතිගයා පරිබ්බජ පරිසාය සද්ද නිසින්නෝ හෝති උන්නාදු උන්නාදනීය උච්චා සද්දෝ මහ සද්දෝ අනේක විහිතං චිරච්ඡාන කතං කපේ ඒ වෙලාවේදී පොට්ටපාද පරිබ්‍රාජක මහත් පිරිසක් එක්ක මහා සද්ද ඇතුව මහත් ഘോഷ ඇතුව නොයේ කතාවන් කර කර ඉන්නවා. තිරස්චාන කතා ඒ කියන්නේ තිරසං කතා නැත්නම් ශ්‍රමණ ධර්මයට සාරූප්‍ය නොවන කතා ගැන කතා කර කර මොනවද? රජවරු ගැන කතා, හොරු ගැන කතා, මහා ඇමතිව කතා, සේනාසන කතා, බය කතා, යුද්ධ කතා ආහාර ගැන කතා, දීම ගැන කතා, හඳුන් ගැන කතා, කායන ගැන කතා, ගන්ධ ගැන, මාළ ගැන, ඥාතින් ගැන, යාන ගැන, ගමන් ගැන, ගම් ගැන, නියම් ගම් ගැන, නගර ගැන, ජනපද ගැන, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන. එතකොට මේ වගේ මොයේ විදිහේ අනර්ථෝ කතා කර කර සද්ද ඇතුව, ഘോഷ ඇතුව මහත් වූ භූසාවකින් ඉන්නවා. මේ වෙලාවේදී අද්දසාකෝ පොට්ටපාදෝ පරිභාජකෝ භගවන්තං දුරතෝ ආගච්ඡන්තං දිස්වා සකම්පතං සන්තපේ සන්තපේති අප්ප සද්දෝ බුන්තු අප්ප මා බුන්තු සද්ද මකත් අයං සමුනෝ ගෝතම ආගච්ඡති අප්ප සද්ද කාමෝ කෝසෝ පනායස්ම අප්ප සද්දෝ වන්නවාදී අපේව නාම අපසද්දං පරිසං විදිත්ත උපසංඛමේ තබ්බම් මඤ්ඤාති එවං උත්තේත්තේ පරිබදගතුන් නහේස අතකෝ වේන භගවා පොට්ටපාදු පරිබදගතුන් සංඛමේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට පොට්ටපාද දැක්කා බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ දුරදීම වඩිනවා දැකලා පිටසට මතක් කරනවා එවත්නි කෑ ගන්න එපා සද්ද කරන්න එපා සමන්තවා ගෞතම වඩිනවා උන්වහන්සේ මේ සද්දයට කැමති නැහැ. නිහඬ බවට කැමති. සද්ද නොකරන නිහඬ පිරිස කරා ලැබෙන්න කැමති. සද්ද කරන කෑ ගහන කුල කොටසට භාග්‍යතුන් හසියන්න කැමති නැහැ. මේ දේවල් වලින් පවා අදහස් ඕගලන්ට තියෙනවා ඈ. එකට එකතු වුනහම සමහර විට අපි සිහි නැති වුනහම ඈතින්න කෙනෙකුට තමයි යන්නේ අපි එක්කෙනෙක් එක වචන දෙකක් කතා කරන්න ගත්තොත් 25ක් ඉන්නකොට ඉබේම ගෝසාවක් වගේ එකක් මහා සද්දයක් ඇති. ඉතින් මේ වගේ පිරිස සකස් කළා. සද්ද කරන් කෑ ගන්න එපා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩියා. වැඩියාම මනියති එවං උත්තේ පරිපාජකේ තුන්ව පරිපාජකේ අතකෝ භගවා යන පොට්ටපාද පරිජ්ජායතකෝ තේන උපසංසම් රාජකෝ තේන උපසංකම් භාග්‍යතුන් වහන්සේ පොට්ටපදුන තැන්ට වැඩියා. අතකෝ පොට්ටපදු පරිභාජකෝ භගවන්තං ඒතදවෝච පොට්ටපාද භාග්‍යතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා. ඒතු බන්තේ භගවා සුවාගතම් බන්තේ භගවා චිරස්ස කෝ බන්තේ භගවා එමස්මින් පරියාය මකාසී යදිදං ඉදා ගමනාය මේ සිද්දුතු බන්තේ භගවා ඉදමාසනම් පඤ්ඤායති මේ භාග්‍යතුන් වහන්සේ වඩනාසේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිම මනාමයි. භාග්‍යතුන් වහන්සේ බොහෝ කලකට පස්සේ මෙහා වැඩි මෙන්න ආසන පනවලා තියෙනවා මේ ආසන වැඩෙන්න කියලා මතක් කරගන්න. නිසිවිදි භගවා පඤ්ඤත්‍ය ආසනේ භාග්‍යතුන් වහන්සේ පැනූ ආසනේ ඉඳගත්තා. පුත්තපාදෝකේ පරිබ්‍රාජකෝ අඤ්ඤ අඤ්‍යතරං නීචාසනං ගහිත්වා එකමතං සීදී. පුත්තපාදත් එක්තරා නිටි ආසනයක් අරගෙන ඉඳගත්තා. ඒකමන්තං නිසින්නම් කෝ පුට්ඨපාදම් පරිබ්‍රජකං භගවයි තදෝච කායනොත් පුට්ඨපාදේ එතරෙහි කතා සම්නිසින්නෝ සම්නිසින්න කාචපනෝ අන්තරකතා විපකතාති දෙවෙනි බුදුරජාණන් වහන්සේ අහන පුට්ඨපාද මං එන්නේ ඉස්සෙල්ලා නුඹලා මොන වගේ කතාවක් කර කර හෙද්ද හිටියේ මගේ ඒමෙන් මොන වගේ කතාවක්ද අඩාල උනේ කියලා ඇහුවා එවං උත්තේ පුට්ටපාදෝ පරිභජක භගවන්තං ඒතදෝස්මි. හම් පුට්ටපාද පරිභජක භාගතුන් වහන්සේට මේ මතක් කළා. තිත්තේ සබන්තේ කතා යාය මයං ඊතරෙහි කතාය සම්නිසින්නෝ නේසබන්තේ කතා භගවතෝ දුර්ලභ භවිෂති. පච්චාය සවනාය පුරිමානි බන්තේ දිවසානි පුරිමතරානි නානාතිත්‍යන සමන බ්‍රාහ්මණං කොතුහල ශාලායන් සම්නිසින්නාන සම්නිපතිනාගං අභිසඤ්ඤා නිරෝධය කතා උපපාදී කතන්නකෝ භෝ අභිසඤ්ඤා නිරෝධෝති කොටපද කියනවා සෝම භාග්‍යතුන් වහන්සේ අපි කරපු කතා කට්ටකින් තිබේවා. අපි මේ වෙලාවේ කතා කරගෙන හිටියේ මොනවද කියන කාරණාව ඒ තරම් දුර්ලභ ඒවා නෙමෙයි. පස්සේ වුණත් භාග්‍යතුන් වහන්සේ දේවා ආගන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ පෙර මේක පෙර බොහෝ දවසකට කලින් නොයෙක් තීර්ථක නොයෙක් විදිහේ තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ මංගල ශාලාවට එකතු වෙලා හිටපු දවසක් තිබුණා. කියන ප්‍රධාන ශාලාවක එක එක අදහස් තියෙන එක එක වාද තියෙන බොහෝ පිරිස් එකතු වෙලා හිටියා. ඉන්නකොට සංපත්තිකානම් අபிසඤ්ඤා නිරෝධෝ කතං උපපාදේ. අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මොකක්ද? කියලා කතාවක් උපන්නා එතන. එතකොට මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා ඒ මංගල ශාලාවේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණය ශ්‍රමණ බ්‍රාහ්මණය නොයෙක් තීර්ථකයෝ අතර කතාවක් උපන්නා. කියලා පොට්ටපද අහනවා කතං උබන්තේ කතං උභෝ අபிසඤ්ඤා නිරෝධෝ පින්වත් වහන්සේ ඇත්තටම අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද? නෑ. එතකොට අභිසඤ්ඤා නිරෝධ කතාව උපත කතාන්නෝ කෝ බොහෝ අභිසඤ්ඤා නිරෝධ. ඒ අතර කතාවක් වුණා අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට තත්ත්‍රයේ කච්චේ වහන්සේ එතන හිටපු එක්කෙනෙක් මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා. අහේතු අපච්චය පුරුෂස සංඥා උපජ්ජ නිරුද්ධන්තිපි නිරුද්ධන්තිපි යස්මින් සමේ උපජ්ජති සංඤේ තස්මින් සමේ හෝති යස්මින් සමේ නිරුද්ධති අසංඤේ තස්මින් සමේ හෝති ඉත්තේකේ අபிසඤ්ඤා නිරෝධම් පඤ්ඤාපේ එක්කෙනෙක් කිව්වා මේ සංඥාවන් උපදින්න නිරුද්ධ වෙන්න හේතුවක් නැහැ ප්‍රත්‍යක් නැහැ යම් වෙලාවක සංඥාව උපදීද ඒකල්ලි පුරුෂය සංඥා සහිතයි යම් වෙලාවක සංඥාව නිරුද්ධ වෙද ඒකල්ලි පුරුෂය විසඤ්ඤ අසඤ්ඤ අසඤ්ඤ මේ විදිහට සංඥා නිරෝධය වෙනවා මිසක වෙන ක්‍රමයක් නැහැ කියලා. එහෙම මතක් කළාම වලින් කියලා කියන්නේ කිව්ත් වෙලා නම් සිංහල තියාගෙන කියන්නේ නේද කොහොමද? සිංහල කියන්නේ නේද? ඒකට කෙටි කළාම කියන්නේ නේද? ඔය ඔය කෙටි කළ කියන්නේ. එතකොට අදාළ ටිකට ගන්න මේ කතා ටික මම කෙටි කරන්න. එහෙනම් හොඳයි. එතකොට තව එක්කෙනෙක් මතක් කළා ඔය අදහස මට රුචින්නේ ගැළපෙන්නේ නැහැ. නමුත් සංඥා අභිසඤ්ඤා නිරෝධය වෙන්නේ මොකද්ද? මේ ඒ වගේ භවිෂ්‍යති සංඥාහි පුරුෂසත්ත සංඥාව කියලා කියන්නේ පුරුෂයාගේ ආත්මය. එතකොට භවිෂ්‍යන්ති සංඥාහි පුරුෂසත්ත සචේකෝ උපේති යම් වෙලාවක සංඥා ආත්මය පෙමනියද එකල්ලි සංඥා සහිතයි. යම් වෙලාවක ආත්මය නිරුද්ධ වුණාද එකල්ලි සංඥා නැති වෙනවා. මෙහෙමයි අபிසංඥා නිරුද්ධ වෙන්නේ. එතකොට තව එක්කෙනෙක් කිව්වා ඒ අදහස මට ගැලපෙන්නේ. මේ ලෝකේ ඉන්නවා හිත දියුණු කරපු උත ශ්‍රමණ බ්‍රාහ්මණ. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණට ඕන වෙලාවට මේ සත්‍යයෙන් සංඥාව එවනවා. එතකොට ඒ අය මේ ජීවත් වෙනවා සංඥා සහිත වෙනවා. ඒ අයට ඕන වෙලාවට සංඥාව ආපහු ගන්නවා. අපකණ්ඩති. එතකොට ඒ අය අසංඥ වෙනවා. එතකොට තව එක්කෙනෙක් නෑ. ඒක වැරදි. එහෙම නෙමෙයි. මේ ලෝකේ මහත් එල්දී ඇති ලෝක පාලන කරන දෙවිවරු වෙනවා. මහා ප්‍රඥාවගේ ඒ මහා ප්‍රඥාට ඕන වෙලාවට සංඥාව යොමු කරනවා. එතකොට උපදිනවා අපෝ එයාට ඕන වෙලාවට සංඥාව අපකණ්ඩති ඇදලා ගන්නවා. එතකොට මැරෙනවා. එතකොට මෙහෙම කතා කර කර ඉන්නකොට ඉන්න විද්‍යතුන් තස්ස මයම් බද්දේ භගවතු යෝ ආරම්භං සති උපදා අහෝ නුනු භගවා අහෝ නුනු සුගතෝ යෝ ඉමස්මින් ධම්මානං සුකුසලෝ භගවා බන්තේ කුසලෝ භගවා පාක පකතඤ්ඤෝ අபிසඤ්ඤා නිරෝධෝ කතං අபிසඤ්ඤා නිරෝධෝති ඒ වෙලාවේදී මට එතන පොට්ටපාද එතන හිට පොට්ටපාද කියනවලු භාග්‍යතුන් වහන්සේ සිහි වුණාලු මේ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මෙතන හිටියනම් භාග්‍යතුන් වහන්සේ මේ අභිසඤ්ඤා නිරෝධය ගැන බොහොම දක්ෂයි කුසලයි මේ ප්‍රශ්නේ විසඳනවා නේද කියලා භාග්‍යතුන් වහන්සේ ගැන දැන් බලන්න පොට්ටපාද කියන්නේ අන්‍ය තීර්ථක ඝන ආචාර්යවරයෙක් එතකොට. එයා එක්ක හිටියා අන්‍ය තීර්ථක 3000ක්. නමුත් ඒ අයගේ තිසර තිබුණා සහේතුකෝ සකාරණව යමක් කිව්වහම ඒකට විරුද්ධ වෙන්නේ නැති ගතියක්. තේරෙනවද? හරි දේ අහන ගතිය. එතකොට මේ සූත්‍රේ වටින මේවත් එක්ක කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සංඥා නිරෝධය. ඇත්තටම අபிසංඥා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ කියන පොට්ටපාද එහි යම් මහාන බමුණු කෙනෙක් හේතු නැතුව ප්‍රත්‍ය නැතුව පුණ්‍ය පුරුෂයාට සංඥාව උපදිති නිරුද්ධ වෙති මෙසේ කියා වුනම් මුලින්ම ඔවුන්ට වැරදි. ඒ කවර හේන්ද පොට්ටපාද පුරුෂහත හේතු සහිතවම ප්‍රත්‍ය සහිතවම සංඥාව උපදිත් නිරුද්ධවයි. නිරුද්ධවන්නොත් වෙති. යම් කෙනෙක් අහේතුක අප්‍රත්‍යක හේතු නැතුව ප්‍රත්‍ය නැතුව සංඥාව උපදිනවා නිරුද්ධ වෙනවා කියලා සංඥා නිරුද්ධත් වෙනවා නම් කලමේ අයට වැරදුනා. මොකද්ද? සංඥාව හැම වෙලාවෙම හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. එතකොට මේ පුරුෂයාට හේතු සහිත ප්‍රත්‍යසහිතම සංඥාව උපදින්නේ නිරුද්ධ වෙන්නේ නැති. හැබැයි මේ සංඥාව ශික්ෂායෙන් ඇතෙන් සංඥාව උපදි ශික්ෂායෙන් ඇතෙන් සංඥාව නිරුද්ධ වෙන්නේ. මේ සංඥාව ශික්ෂාවෙන් ඒ කියන්නේ හික්මීමෙන් යම් යම් සංඥාව නිරුද්ධ වෙනවා හික්මීමෙන් යම් යම් සංඥාව උපදිනවා. එතකොට ඒ කවර ශික්ෂාවක්ද භාගතුන් වහන්සේම වදාළසේක. එතකොට මේ ඇතම් සංඥාව ශික්ෂණයකින් ඉපදෙනවා ශික්ෂණයකින් නිරුද්ධ වුවාම මොකක්ද ඒ ශික්ෂණය? භාගතුන් වහන්සේම ප්‍රශ්නය විස්තර කරන අදහසින් මාතෘකා කළා. පොට්ටපාද මෙහි අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකෝත්තර අනුත්තර පොසදම්ම සාර්ථ්‍ය වූ දේවනසුද සාස්ත්‍ර වූ සිව්ප සිව්සස අවබෝධ කළා වූ භාගවත් වූ තථාගත තෙමේ ලෝව පහළ වේ. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ බඹුන් සහිත මේ ලෝකද ශ්‍රමණ බඹුන් සහිත දෙවියන් සහිත සත් මුළුවද තෙමේ විශිෂ්ට ඥානෙ නෝනින්දට පසක් කොට ඕවුනට අවබෝධ කරව. හේ ආදි කල්යාණෝ මුලමෙද අග යහපත් පිසු ධර්ම දේශනා කරන මේ ලෝකේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙලා බුලමදාගේ හපත් ධර්මය දේශනා කරනවා. ඒ ධර්මයේ යම් කිසි ගෘහයෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අහනවා. අහලා ඒ ධහම අත තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව උපදවනවා. සද්ධාය ලැබීමෙන් එයා කල්පනා කරනවා මේ ගිහි ගෙදර කෙලෙස් ඇතිවෙන්න හේතුව. කෙලෙස් උපදින්න කෙලෙස් රජස් මාවත. ඉතින් පැවිද්දෙහි සවකාශය වගේ නිදහස්. ඒකෙන් විසන් වාසය කරන කෙනාට ඒකාන්තයෙන් පිළිපොන් කොට බඹසර පුරන්නට නොහැකි. මම කෙස් රැවුල් බහල කසාව තැඳගෙන ගිහිගෙන් ප්‍රේදිවන්නේ නම් මනාමයි මෙසේ නුවණින් හිතලා එයා පහු කාලෙදී මද වූ හෝ මහත් වූ හෝ භෝග සම්පත් හැර මද වූ මහත් වූ නෑ පිරිස හැර කෙස් රැවුළු බහ කසාවත් හැඳ පෙරව ගිහිගෙන් පැවිදි බිමට වගේ පැවිදි වේ. මෙසේ පැවිදි වූයේ ප්‍රාථමික සංවරයෙන් සමන්විත වූ ආචාර්ය ගෝත්‍රයෙන් යුක්ත වූ අනුමාත වර්ගයට බය දක්වන්නේ නිවැරදි කාය වාක් කර්මෙන් යුක්ත වූයේ එන්න පිරිසිදු ආජීවයේ සිල්වත් වූයේ ඉන්ද්‍රම් වැසු උදැසුවේ බුදුනේ පමණ දන්නේ සිහිනුවණින් යුක්ත වූයේ ඊපස්සේ තුන් සතුටින් සතුටු වූයේ සිකපද සමාදන් කොට හික්මේ පුත්තපද කෙසේනම් සිල්වත් වේදයක් පුත්තපද මේ මහානතෙම කියලා සීලය ගැන ගොඩාක් විස්තර තියෙනවා මෙන්න මේකෙන් බලා ගන්න උපසම්පදා භික්ෂුවකට මේ සීල් ටික තමයි ඇත්තටම අයිති මෙතන සම්පූර්ණ නිවන් දකින ප්‍රතිපදාවම පෙන්වනවා මේ හරිද ඒ කියන්නේ මහාන වෙච්ච කෙනෙක් මුලින් බණ අහලා තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් සද්ධර්මය අහලා මේ දුක් සාගත සතරෙන් එතර වෙන්න කියලා සද්ධාව ලබාගෙන ස්වල්ප ඥාති පිරිස ස්වල්ප භෝග අතහැරලා කසාවත හැඳගෙන ගිහින් ශාසනයට ආවට පස්සේ ආපු කෙනා සිල්වත් වෙන හැටි මේ කියන්නේ කියෙත් වෙලා එක්කම නිසා මේක බලාගන්න එක එක එක එක ක්‍රම වලට බොහෝ කොට හරිද ඒ සීල සම්පන්න භික්ෂුවකගේ සීලය. ඒක සිල්වත් කෙනෙක් විසින් නොකරන දේ, අතහරින දේ වෙන්නවා. හරිද? ඒ හරිද? ඉති ගොඩාක් සීල ගැන කියලා ඉති ඉතිවා ඉති ඒව රූපා තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවම් පටිවිරතු හෝති ඉදම්පි හෝති සීලවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට සීල සම්පන්න වෙනවා. සාකෝ සා පොට්ටපාද බිකු එවං සීල සම්පන්නෝ නෝ කුතේච බයං පස්සති යදිදං සීල සංගතෝ මෙහෙම සිල්වත් වෙච්ච භික්ෂුව සීල සම්පන්නතාවය හේතුයෙන් තමන් කෙරෙහි කිසි බයක් දකින්නේ එයා තමා කෙරෙහිම අනවජ්‍ය සුඛයක් විඳිනවා. මේ සීල සම්පන්න කෙනා මම මෙච්චර මේ නිබඳු සීලයක් රැක රකින්න නේද කියලා නිවැරදි සුඛයක් විඳිනවා. අද ඊළඟට ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න හැටි. ඊට පස්සේ සති සම්පජන්‍ය ඇති කරගන්න හැටි. ඊට පස්සේ ලද දෙයින් සතුට වෙන හැටි. මෙන්න මේ විදිහට මේ සෝ ඉමිනා චාර්යකන්ත සීලෙන් සමන්නාගතු ඉමිනා ආර්ය සින් ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගතු ඉමිනාච ආර්ය සති සම්පජන්යෙන් සමන්නාගතු ඉමායච්ච ආර්යය සන්තුත්‍ය සමන්නාගතෝ අන්න එහෙම වෙලා විවිත්තං සේනසනම් භජති. එක දැඩි විවේක තින සෙනසුන් ඇතුළු කරනවා. අරණ්‍ය විදුරු ගෙවල් ගල්ලෙන් ගල් කුටි පින්දපාත ඇතුළු කරගෙන බත්තම් පින්දපාය පටික්කන්තෝ නිසීදති පල්ලංකම් ආභුජිත්වා උජුං කායම් පණ්ඩාය පරම්පර සතිනු පටෙත්ත. පින්දපාතේ ගෙන් ඇවිල්ලා පරයන්කේ බැඳගෙන කය ඍජුව තබාගෙන පරිමුඛං සති උපට්ඨපෙත්තා හිත සති නිමිති තබා ගන්න. මොන දැන් මේ වගේ තැන්වල බලන්න අපි ගොඩක් වෙලාට උජුං කායම් පණ්ඩාය පරිමුඛං සති උපට්ඨපෙත්තා සති නිමිති තියාගන්න කිව්වම ආනාපාන සති විතරයි කියවන් ගොඩක් කියලා පිළිතන්නේ. නමුත් මේ තැන්වලදී උනත් පෙන්වන්නේ එයා පින්ඩපාතේ ගිහින් ඇවිල්ලා පින්නපාතෙන් පස්සේ පරයන්ට බඳගෙන ඉඳගෙන කුණ්ඩ ඍජුව තබාගෙන උතුම් කායන් පණිදාය පිහිටුවා ගන්නවා පරිමුඛම් සතින් උපට්ඨපෙත්ත සති මුඛයේ සිහිය පිහිටුවා ගන්න සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවාගෙන එයා මොකද කරන්නේ? සෝ අභිජ්ජං ලෝකේ පහය. පංච උපාදාන ස්කන්ධ ලෝකේ අභි දැඩි ලෝභය දුරු කළ, ද්වේෂය දුරු කළ, තීන මිද්දී උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව කියන මේ නීවරණ ධර්ම දුරුකරනද එයා මහන්සි ගන්නවා, විහිසෙනවා රෑ දවල් දෙකෙන්. ඊට පස්සේ අර මම එදා මතක් කළා වග සේයතාපි පොට්ටපාද පුරුෂෝ ඉනං ආදාය කම්මන්තේ පයෝජෙය්‍ය තස්සතේ කම්මන්තා සමිජ්ජියුං සෝ තතෝ නිදානං ලබති පාමුජ්ජං අධිගත ජීසෝමනත යම් කිසි කෙනෙක් ණයක් ගෙනල්ලා කර්මාන්තය යොදලා ඒ කර්මාන්තේ සමුද්ද වෙලා ණයක් දෙරලා තමන් කෙරෙහි ඉතිරි මුදලකුත් තියනවා දකිනකොට තමන් සතුට වෙනවා වගේ එයාට ප්‍රමෝදය සෝමනස්ය උපදිනවා. සේයතාව පොට්ටපද එතකොට මේ විදිහට ආබාධ පුද්ගලයෙක් බන්ධනාගාරපත් වෙන පුද්ගලයෙක් ඒ වගේම මේ දාස භාවයක ඉන්න පුද්ගලයෙක් කාන්තාර මග්ගේ ඉන්න පුද්ගලයෙක් වගේ එයා දකිනවා නීවරණ ධර්මයන් දුරු නොවුණු තමාගේ මනස මේ ණය නිදහස් රෝගෙන් නිදහස් බන්ධනාගාර නිදහස් වුණා වගේ දකිනවා නීවරණාන්ගෙන් මිදුණු මනස හරිද එතකොට ඉමේ පංචනේ ඒව මේව කෝ පොට්ටපද බික්කු ඉමේ පංච නීවරණේ අපරිණේ අත්‍යති සමුපසති. මෙන්න මෙහෙම පොට්ටපාද පංච නීවරණ ධර්මයන් ධර්මයන් ප්‍රහීන තමාව දකිනවා. තමාව දකිනකොට නීවරණ ධර්මයන් දුරිච්ච තමාව දකිනකොට ඔහුට බොහෝ සෙන් ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. තස්සති පංච නීවරණේ පහින්නේ අත්තනේ සමුනුපස්සතෝ පාමුද්දෙන් ජයති. නීවරණ ධර්ම දුරු තමාව දකිනකොට යට ප්‍රමුදිය උපදින ප්‍රමුදිතස්ස පීති ජායති ප්‍රමුදිය නිසා පීති උපදින පීති පීති මනස කායෝ පස්සම්බති පීතිය නිසා කාය සංසිඳන පස්සද්ද කාය සුඛම් වේදි කාය සංසිඳීමෙන් සැප විඳ සුඛිනෝ චිත්තං සමාධියති හිත සැපසහගත කල්හි හිත සමාධිය වෙනවා හරිද සෝ විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විකේජ විවේකජං ප්‍රීතිස්කම් පඨමඥාන උපකම්පදී තස්ස සා පුරිමා කාම සංඥාසා නිරුජ්ජති විවේකජ ප්‍රීතිසුඛ විවේකජ ප්‍රීතිසුඛ සුකුම සංඥා තස්මින් සමේ උපදිත විවේකජ ප්‍රීතිසුඛ සුකුම සංඤේව තස්මින් සමේ හෝති එවං පිසික්ඛා එක සංඥා උපජ්ජති සික්ඛා එක සංඥා නිරුද්ධ මේ ශික්ෂාවෙන් එක සංඥාවක් නිරුද්ධ වෙනවා එක සංඥාවක් උපදිනවා කියන එක පෙන්වන්නයි කතා කරනස් වෙන්නේ. ඒ විදිහට කරනකොට හිත සමාධි වෙනකොට මේ ප්‍රථම ධ්‍යාන විතක්ක ਵਿਚාර ප්‍රීති කාමයන්ගෙන් වෙනව අකුසල ධර්මයන්ගෙන් වෙනව විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එනකොට ඒ ප්‍රථම ධ්‍යානයේදී මේ කාම සංඥාව නිරුද්ධ වෙනවා. මම මේ අපිට පෙනෙන මට්ටම තියෙන මේ දර්ශනය සම්පූර්ණ අතහැරෙනවා. සුඛ සහගත ඊටාම සුකුම සංඥාවක් යාට උපදිනවා. මෙසේ ශික්ෂාවෙන් එක සංඥාවක් ප්‍රහාණ වුණා එක සංඥාවක් නිරුද්ධ වුණා. මේකත් අபிසඤ්ඤා නිරෝධය. විතර සංඥා නිරෝධය. ඒ විදිහටම ဒုတိ ය ධ්‍යානය උපදවා ගන්නවා ප්‍රථම ධ්‍යාන සංඥාව නිරුද්ධ වෙනවා ဒုတိ ය ධ්‍යාන සංඥාව උපදිනවා. තෘතිය ධ්‍යාන සංඥාව චතුර්ථ ධ්‍යාන සංඥාව මේ විදිහට විස්තර කරනවා. පුත්තපද සබ්බසෝ රූප සංඥාන සමතිකෝ පටික සංඥාන අත්තංගෝ නානත් සංඥාම නිසිකාරෝ අනන්තෝ ආකාශෝ ආකාශ සංඥායතන උපසම්පදීර තත්සසා පුරිම සංඥා සානිරුද්ධති ආකාශ සංඥායතන සුකුම සංඥා තස්මෙන් සමේ හෝති ආකාශ සංඥායතන සුකුම සුකුම සච්ච සංයේව තස්මෙන් සමේ හෝති එවම්පි සික්ඛායක සංඥා උපදිති සික්ඛායක සංඥා රූප සංඥාවන් අයින් කළා අරූප සංඥාව උපදිනකොට රූප සංඥා ලැබෙන අරූප සංඥාව උපදිනවා. එතකොට මේ විදිහට කොට්ටපාදට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට යම් යම් සංඥාවෝ අபிසංඥා නිරෝධයක් වෙනවා ශික්ෂාවෙන්. යම් යම් සංඥාවෝ උපදිනවා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ තංකින් මඤ්ඤසි පොට්ටපාද අපිනු ඊතෝතේ පුබ්බේ ඒව රූපාභිසඤ්ඤා අනු අනුපුබ්බහපි සංඥා නිරෝධ සමා සම්පජාන සමාපatti සුත පුබ්බාති අනුපු අනුපූර්ව අபிසඤ්ඤා නිරෝධ සමාපත්තියකට සමවැදීම ගැන ඔබ මේ ඉතිසලා අහලා තියෙනවද කියලා අහනවා. නොහිතම්බන්ති නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ එවං කෝ අහං බන්තේ භගවතු භාසිතං අජානං ස්වාමීන් වහන්සේ මම මෙහෙම එකක් අහලා නැහැ මේක කියලා කියන්නේ. යතෝකෝ පුත්තපදෙද බික්කෝ සක සංඤේ හෝති තතෝ අමුත්‍ර අමුත්‍ර අනුපුබ්බේම සංයග්ගං කුසති තස්ස සංයග්ගේ තිතස්ස එවං හෝති චේත ඒමානස්ස මේ පාපියෝ අචේත ඒමානස්ස මෙසියෝ එහෙම ගිහිල්ලා ගිහිල්ලා සිය සංඥාව හරිද මේ සංඥාවෙන් මේ සංඥාව මේ සංඥාවෙන් මේ සංඥාව මේ සංඥාව මේ සංඥාව. ඒ කියන්නේ කාම සංඥාවත් හැටියට ප්‍රථම ධ්‍යාන සංඥාවට හිත තබල ප්‍රථම ධ්‍යාන සංඥාවත් හැටියට ද්විතිය සංඥාවට හිත තබල ඒ වගේ සිය සංඥාව මේට හිත තබල මේක මේට හිත තබල මෙහෙම මෙහෙම අනුපූර්වෙන් සංඥා අග්ගයම ස්පර්ශ කරනවා. ඒක සංඥාවන් අතරින් අග්‍ර සංඥාවට සංඥාග්ග කියලා කියනවා. මේ සංඥාග්ගය අග්‍ර සංඥාව ස්පර්ශ කරනවා කියලා පෙන්වනවා. තස්ස අග්‍ර සංඥේ තිතස්සේවම් හොති. අග්ග සංඥාවේ ඉඳලා මෙන්න මෙහෙම හිතනවා චේතේ මානස්ස මේ පාපියෝ අචේතේ මානස්ස මෙසෙයෝ අහංච වෝපන චේතේය අபிසංකරය නුච්ච මේ සංඥා නිරුද්ධිය අඤ්ඤා චෝලාරික සංඥා උපද්දති යන්නෝ නං චේත චේතියං නච අபிසංකර ඒ කියන්නේ යා හිතනවා අචේතේ මානසමේ ඒ කියන්නේ චේතේ මානසමේ පාපු මේ විදිහට සංඥාවෙන් සංඥාව හිතන එක මගේ මේ පහත් වැඩක් පාපයක්. ඒ කියන්නේ වැරද්දක්. අචේතේ මානස සියු සංඥාවෙන් සංඥාව මෙනෙහි නොකරන්නේ නම් වඩා හොඳයි. අහංච කෝපන මම ඉතින් හිතන හිතනවා නම් මම තවත් අபிසංකාරයක් රැස් කරනවා. ඉමාච මේ සංඥා එතකොට ම්ම් විමාචමේ සංඥා නිරුද්ධිය. එතකොට ඒ හිතීමේ මේ සංඥා නිරුද්ධ වෙන ඒ වුණොත් වෙනත් සංඥාවක් පහළ වෙනවා. ඉතින් මම මේ නිසා හිතන් නැතුව සංඥා මෙනෙහි කරන්නේ නැතුව ඉන්නවා කියලා පහු කාලෙදී එයා කිසිදු සංඥාවක් නානත් සංඥාවක් මෙනෙහි නොකොට එක්ම සංඥාව තරමුණු කරන්නේ නැතුව ඉන්නකොට සෝ නිරෝධම් පුසති එවම් පුට්ටප ඕලාරක සංඥාන උපජ්ජන්ති සෝ නිරෝධම් පුසති එවම් පුට්ට පුට්ටපාද අනුපුබ්බ සංඥා නිරෝධ සමාපත් සම්පජාන සමාපatti හොති එතකොට මෙන්න මේ වගේ නිරෝධ සම සංඥා අග්ගය හැටියට මේ නිරෝධ සමාපත්තිය ශ්‍රේෂ්ඨයි කියලා ගන්නවා. ඊට පොට්ටපාද අහනවා එවං කෝ එන්නවා මෙන්න පොට්ටපාදේ ඒසේම නෑ අර බුදුජානක පෙන්වහම පොට්ටපාද ආපහු මතක් කරනවා එහෙනම් මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම නේද වෙන්නේ ඔව් කියන පොට්ටපාද ප්‍රශ්නයක් අහනවා ඒකන්තේ ඒකන් ඒකංච නුකෝ බන්තේ භගව සංඥාග්ගම් පඤ්ඤාපේති උදාහ පුතුපු සංඥාග්ගේ පඤ්ඤාපේති සංඥාග්ගය එකක් කිය කොටද බොහෝ කොටද භාගතුන් හොසේ පනවන්නේ ඒකම්පිකෝ අහම් පොට්ටපාදෝ සංඥාග්ගම් පඤ්ඤාපේ මේ පුතුපි සංඥාග්ගේ පඤ්ඤාපේ මම සංඥාග්‍රේ එකක්ද කොට පනෝමි බොහෝ දුකට පනෝමි යථා කතම් පනබන්තේ භගවා ඒ ඒකම්පි සංඥාග්ගම් පඤ්ඤාපේති පුතුපි සංඥා සංඥාග්ගේ පඤ්ඤාපේති භාග්‍යතුන් වහන්සේ කොහොමද භාග්‍යතුන් වහන්සේ සංඥාව එකක් කොටත් බොහෝ කොටත් පනවන්නේ යතහකෝ යතහ යතක්කෝ පොට්ටපවද නිරෝධම් පුසිත තත තතහං සංඥාග්ගම් පඤ්ඤාපින් යම් යම් ධර්මයක් නිරුද්ධ වෙනවා නම් ඒ ඒ ධර්මයන්ගේ නිරෝධයෙන් සංඥාව අග්‍රයි කියලා පනවනවා ප්‍රථම ධ්‍යානට ගිහිල්ලා කාම සංඥාව නිරුද්ධ වුණා නම් ඒ සංඥා නිරෝධයත් අග්‍රයි කා ද්විතිය ධ්‍යානට ගිහිල්ලා කාම සංඥා නිරුද්ධ වුණාම ඒ කාම සංඥාවත් අග්‍රයි හරිද එතකොට මේ විදිහට යත යතහං සංඥාගම් නිරෝධම් පුසති තත තතහ සංඥාගම් පඤ්ඤා එවං කෝහම් පොට්ටපද ඒකම්පි සංඥාගම් පඤ්ඤා පේන කුතුක සංඥාගම් පඤ්ඤා කියන්නේ නිරෝධී ස්පර්ශ කරන ධර්මතාවයයි අග්‍රම සංඥාව ඒක කාමය නැති කාම සංඥාව නිරුද්ධ වීමෙන් රූප නිරුද්ධ වීමෙන් කියලා නානත්වයෙන් කරන්න පුළුවන් කියන්නේ නිරෝධය අරමුණු නිරෝධ සංඥාවයි සංඥා අතරින් අග්‍රම ඒ නිරෝධ සංඥාව කාම සංඥා නිරුද්ධ කළා රූප සංඥා නිරුද්ධ කළා මේ විදිහට ලබන්න පුළුවන්. එතකොට සංඥානුකෝ බන්තේ පඨමං උපජ්ජති පච්චා ඥාන ඥාන උදාහෝ පඨමං උපජ්ජති පට්ඨ උදාහු ඥානං පඨමං උපජ්ජති පච්චා සංඥා. උදාහු සංඥාංච ඥානංච අපුබ්බමං අචිරමං උපජ්ජති. පොතපද ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්සේ. ඉස්සෙල්ලාම ඥානය සංඥා උපදිනවා පස්සේ ඥානය උපදිනවද? එහෙම නැත්නම් ඉස්සෙල්ලා ඥානය උපදිනවා පස්සේ සංඥාව උපදිනවද? එහෙම නැත්නම් සංඥාවයි ඥානයයි දෙක පෙරපසු නැතුව එකටම උපදිනවද? සංඥාකෝ පුත්තපාද පඨමං උපජ්ජති පච්චා ඥානං උපජ්ජති. නේ? එක නෙමෙයි. ඊට පස්සේ පුට්ටපාද අහනවා මෙහෙම එකක්. හරිද? අර විදිහට ඉස්සලාව සංඥාව උපදිනවා ඥානෙ උපදිනවාද කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සලාව සංඥාව උපදිනවා ඊට පස්සේ ඥානෙ උපදිනවා. ඒ කියන්නේ හරිහත් පර ප්‍රත්‍යවේක්ෂා ඒ කියන්නේ නිරෝධ සංඥාව ඉස්සලා උපදිනවා. එතකොට ප්‍රත්‍යවේක්ෂා ඥානෙ උපදිනවා සියලු ආසංකේසුන්ගෙන් තමයි මෙදුනාගේ. ඒ නිසා ඉස්සෙල්ලා සංඥාව වශයෙන් ඊට පස්සේ පොට්ටපාද අහනවා සංඥානුකෝ බන්තේ පුරුෂ සත්තා උදාහෝ අඤ්ඤ සංඥා අඤ්ඤත්ත මේ සංඥාව භාගතුන් වහන්සේ පුරුෂයාගේ ආත්මයද කියලා අහනවා එහෙම නැත්නම් සංඥාව අනිකක ආත්මය අනිකක්ද කියලා අහනවා කිම්පනතෝන් පොට්ටපාද අත්තනන් පච්චේකසේ පච්චේසේ ඔබ කුමක් ආත්ම කොට හිතාගෙන දහන්නේ කියලා අහනවා කියන්නේ පොට්ටපාද අහනවා මේ සංඥාව කියන්නේ පුරුෂයාගේ ආත්මයද? එහෙම නැත්නම් සංඥාව අනිකක් ආත්මය අනිකක්ද? බුදුරජාණන් වහන්සේ පුත්තපාදයෙන් අහනවා පුත්තපාද ඔබ ආත්මය කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා. එතකොට පුත්තපාද කියනවා සංඥා සාමාන්‍ය සංඥා. සාමාන්‍ය මිනිස්සෙගේ අපි දැන් සංඥාවකින් ජීවත් වෙනවා කියන තැන ඒ මනුස්ස ජීවිත වෙන කියන සංඥා නිරෝධය යග්‍ර කියලා කියන්නේ. මනුස්සයන්ට පහළ වෙන සංඥා තියෙනවනේ. එතන කතා කෙරුවේ එකෙනෙක් යම් තැනක සංඥාවක් හරඹය නුවණක් උපදිනවා නම් ඉස්සල නුවණ නිසා සංඥාවක් උපදිනවා සංඥාව නිසා නුවණක් උපදිනවාද කියලා අහනවා. ඔතනක හරි හැම වෙලාවෙම යම් කිසි සංඥාවක් උපදිනාට පස්සේ නුවණ කියන එකක් උපදින්නේ. මේක නුවණ නිසා සංඥාවක් උපදිනව නෙවෙයි. හරිද? ඊට පස්සේ ආත්මේ සංඥාවයි දෙකක්ද එහෙම නැත්නම් ආත්මේ අනික සංඥාව අනිකක්ද කියලා අහනවා පොත්පත. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා. පොත්පත ඔබ ආත්මය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඕලාරිකෝ චහිතේ ඕලාරිකෝ අහං බන්තේ අත්තානම් පච්චේමි. රූපී රූපෙන් ධාතුම් මහ භෞතිකං කබලින්කාහාර බක්කෝ ස්වාමීන් කබලින්කාහාරයෙන් යැපෙන සතර මහා ධාතුන් යුක්ත ඖලාරික ආත්මයක් තියෙනවා කියන අදහසින් මම කියන්නේ ඖලාරිකෝච්ච හිතේ පොට්ටපද අත්තා භවිෂති රූපී චතු මහ භූතික කබලින්කාහාර බක්කෝ එවං සන්තේකෝ තේ පොට්ටපාද අඤ්ඤාච සංඥා භවිෂති අඤ්ඤාච සංඥා භවිසති. අඤ්ඤාතත් තද මිනා තේතම් පොට්ටපද පරියන වේදිතම්. ඔබ ආත්මය ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ හිතන ආත්මය මොන වගේ එකක්ද කියලා අහනවා. මම හිතන්නේ ආත්මේ පොට්ටපද කියනවා. කබලින්ක ආහාරයෙන් යැපෙන සතර මහා ධාතයෙන් හැදුණු එතකොට රූප රූපවත් එකක්. රූපී චතුම්මහ භූතිකෝ කබලින්ගහර බක්කෝ. සතර මහා ධාතුයෙන් හැදුණු රූපේ තියෙන කබලින්ගහාරයෙන් යැපෙන එකක් තමයි මම ආත්මය කියලා කියන්නේ. එහෙනම් පොට්ටපාද ඔබ හිතන ආත්මය සංඥාවක් දෙකක් කියලා දකින්න මෙන්න මේ පරයය දකින්න. කබලින්ගහාර චිත්තේ සායම් පොට්ටපාද ඕලාරිකෝ අත්ත රූපී චතුම්මහ භූතිකෝ අතේමස්ස පුරුෂ සංඥාවෙන්. ඒ කියන්නේ දැන් ඕලාරික ආත්මභව තියෙන කෙනෙකුට අනිකක්ක සංඥාවක් ඉපදෙනවා අනිකක්ක සංඥාවක් නිරුද්ධ වෙනවා. එහෙන් බලන රූප සංඥාවක් ඉපදෙනවා ඒක නිරුද්ධ වෙනවා කණෙන් අහන ශබ්ද සංඥාවක් උපදිනවා. ඒතර මේ වගේ සංඥාවන් ඉපද නිරුද්ධ වෙනවා නම් එහෙන සංඥා ඉපද නිරුද්ධ වෙන සිද්ධිය වෙනම එකක් කබලින්කාර රූපේ වෙනම එකක්. ඔය කියනකොට ඔයාගේ අදහස හැටියට සංඥා වනික කාත්මය අනිකක් හැටියට පෙන්වන්න වෙනවා. හරිද? යත අඤ්ඤාච සංඥා අඤ්ඤාච සංඥා භවිසති අඤ්ඤාචත්ත. එතකොට කියනවා නෑ එහෙමනම් මම සංඥාව ඒ කියන්නේ මෙයා එක අදහස් කරන සංඥාවයි ආත්මයයි දෙකම එකක් ආත්මේ රූපවත් එකක් විතරයි කියලා කියන්නේ. එහෙනම් ඒක වැරදි. ඔය කියන විදිහට කනබුන ආහාරයෙන් යුක්ත ආහාරයේම ආත්මික සංඥාවක් නැහැ. කියන එක පෙන්වන්නයි. ඒතර කියනවා නැහැ. මනෝමයං කෝ අහං බන්ති අත්තානම් පච්චේමි සබ්බාංගං සබ්බංග පච්ඡංගී અભීතින්ද්‍රියන්ති. එතකොට අභීන්ද්‍රිය වූ සියලු අංගපසංග ඇති මනෝමය කයක්ම මාත්ම කිව්වෝ. ඒද සංඥාව උපදින රුද්ධ වෙනවා යාට. එහෙනම් ඒද සංඥාවානික ආත්මයන්ටක් වෙනවා. හරිද? ඊට පස්සේ කෙටි කරලා කියන්නේ. රූපේ කොන් රූපීකෝ අහං බන්තේ අත්තානම් පච්චේමි සංඥා සංඥාමයන් එහෙනම් මම අරූපී ආත්මයක් පැනුවා ඒ අරූපී ආත්මෙන් සංඥාවක් කොට පැනුවා එතකොටත් අරූපී ආත්මය ඔබ සංඥා සංඥාව ආත්මයක් කොට හිතනවනම් අරූපී සංඥාව ආත්ම කොට හිතයි නම් ඒකෙද අරූපී භවයට. අරූපී කෙනාට අනිකක් සංඥාව ඉපදෙනවා අනිකක්ම විරුද්ධ වෙනවා. එතකොට එනම් පුද්ගලයා වෙනස්, ආත්මය වෙනස්, සංඥාව අනිකක් කියලා දෙකක් වෙනවා. එතකොට සක්කා පනේතම් බන්තේ මය ඥාතුං සංඥා පුරුසස්ස අච්ඡාතිව අඤ්ඤ සංඥා අඤ්ඤාත්තති. මට පුරුෂයාගේ සංඥාව ආත්මෙද නැත්තම් සංඥාව අනිකක් ආත්මය අනිකක්ද කියලා දැනගන්න පුළුවන්ද කියලා අහනවා. සචේතං සචේතං බන්තේ මයා දුක්ඛානං පුළුවන්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දුක්ඛානං කෝ ඒතම් පුට්ටපද ඔබට දැනගන්න අමාරුයි. මොකක් නිසාද? පයා අඤ්‍ය දිට්ඨිකේන අන්‍ය දෘෂ්ටියක් ඇති කෙනෙක් අඤ්‍ය කන්තේන අනිත් අදහසක් ඇති. අඤ්‍ය රුති කියන අනිත් ධර්මයක් රුති කරන. අඤ්‍යත්‍රා යෝගෙන් අන්න ධර්මයක යෙදෙන. අඤ්‍ය චර්යා චර්යකේන. අනිත් හැසිරීමක් ඇති. එතකොට අඤ්‍ය අඤ්ඤාත්‍ර චර්යකේන. ඒ කියන්නේ අනිකෙක් ආචාර්ය කොට ඇති. වෙන වෙනත් දෘෂ්ටියක් ඇති වෙනත් රුචියක් ඇති වෙනත් ධර්මයක යෙදෙන වෙනත් ආචාර්යවරයෙක් ඇසුරු කරන ඔබට මේ කාරණාව දැනගන්නවා කියන එක ලේසි වෙන්නේ බෑ. එතකොට ඉතින් සචේතම් බන්තේ මයා දුජ්ජානං අඤ්‍ය දිට්ඨිකානං අඤ්‍ය කත්‍යනං අඤ්‍ය රුචිකේන අඤ්‍ය ප්‍රයෝගේන අඤ්‍යතර සංඥා පුරුෂත අත්තාසි අඤ්‍ය සංඥා අඤ්‍ය අත්තාති කිම්පන බන්ති. එතකොට දැන් මට ඒක දැනගන්න බැරි නම් සත්‍ය ආත්මය දෙකක්ද එකක්ද කියලා මට එහෙනම් මේකවත් කියලා දෙන්නකෝ කියලා අම්මහා කංකෝ ඒතම් පුත්තපදම. ඒ කියන්නේ සස්තෝ ලෝකෝ. ඒ කියන්නේ මේ ලෝකේ හැමදාම තියෙනවා. ලෝකේ නැද්ද? මේ විදිහට එකෙන් සත්‍ය මරණපත් උපදී සත්‍ය මරණපත් උපදින්නේ නැද්ද? සත්‍ය මරණපත් උපදින්න පුළුවන් නැතිද? එතකොට මේවට දෙන උත්තරය තමයි ඒවම්පි කෝ පොට්ටපාදමය අව්‍යාකතං මම මෙහෙම කියන්නේ මම මෙහෙම කියන්නේ කියලා භාගතුන් වහන්සේ අහන අහන ප්‍රශ්නේ පැහැර කරනවා ඒවට එකකටවත් උත්තර දෙන්න අහන අහන ප්‍රශ්න වලට ඕනම් පහු කාලෙදී මතක තියාගන්න ඒ දසාවියාකට වස්තු මොනවද ඒවා එහෙම ප්‍රත්‍යක් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා මම වෙන වෙලාවකට කියලා දෙන්නම් ඈ එතකොට ජී තන් ජීවන් තන් ශරීරම් මේ ජීවිතයේ ශරීරය එකක්ද ජීවිතය අනිකක් ශරීරය අනිකක්ද ඒක උත්තර දෙන්නේ ලෝකේ කෙලවරක් තියෙනවද ලෝකේ කෙලවරක් නැද්ද මේවට උත්තර දෙන්නේ එතකොට කස්මාපන පණිතම් බන්තේ භගවතා අභ්‍යාකන්ත ඇයි භාගතුන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැත්තේ? නහේතම් පොට්ටපාද අත්ථ සහිතං න ධම්ම සහිතං ආදි බ්‍රහ්මචර්ය කන්න නිබ්බිදායන විරාගය නිරෝධයන උපසමයන අභිඥාය සම්බුද්ධා නිබ්බන සම්මති. තස්මා තම්මයා අභ්‍යාකතන්ති. ඇයි භාගතුන් වහන්සේ මේකට උත්තර දෙන්නේ? මේ ධර්මයේ හෙලි කිරීම පොට්ටපාද අර්ථ සහිත වෙන්නේ නැහැ ධර්ම සහගත වෙන්නේ නැහැ භ්‍රමචර්යාවට මුල් වෙන්නේ නැහැ සතර කලකිරීම පිණිස නොයැලීම පිණිස නිර්වාණය පිණිස කෙලෙස් සංසිඳීම පිණිස විශේෂයෙන් දැන අවබෝධ කිරීම පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවතින්නේ ඒ හින්දා මම කියන්නේ එතකොට ඉදන් දුක්ඛන්ති පොට්ටපාදමය අව්‍යාකතං අයන් දුක්ඛ සමුදය පොට්ටපාදමය අව්‍යාකතං අයන් දුක්ඛ නිරෝධ පොට්ටපාදමය ආයාකතං අයන් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා පොට්ටපාදමය ආයාකතං මේ තුල මහෞසාල දර්ශනයක් තියෙනවා. වෙලාවට හමුත් මම කියලා දෙන්නම්. මම මේ දුකයි මේ දුක ඇතිවීම මේ දුක නැතිවීමයි නැති කරන මකමයි කියලා මේ ටික බලනවා. කියන්නේ ලෝකයා සත්‍යයක් ගැන පුද්ගලයක් ගැන ආත්මයක් ගැන කතා කරද්දී හැඟීම් ඇති කරද්දී මම ඒවට භාගතුන් හසේ ඒවට උත්තර දෙන භාගතුන් හසේ පෙන්වන්නේ නෑ මේ දුක්ඛ ස්කන්ධ ටිකක් ඉන්නේ දුක්ඛ ස්කන්ධ හැදෙන හැටි මේ දුක්ඛ ස්කන්ධ නිරුද්ධ කරන්න පුළුවන් මේ දුක්ඛ ස්කන්ධ නිරුද්ධ කරන මාර්ගමේසක මෙතන මේ හිත සත්‍යයක් හෝ පුද්ගලයක සිද්ධියක් තියෙනව නෙමෙයි කියන සිද්ධාන්තයක් කියලා ගන්නවා අපි හැම කෙනෙක්ම හිතාගෙන මේ මම මේ අනිත් අය මේ සත්‍යය මේ පුද්ගලියෝ කියලා ඉන්නවා තියෙනවා කියන්නේ නමුත් අපි නොදැන ප්‍රත්‍යපුද්ගල භාවයක් හදාගෙන ඇසුරු කරන මේ ජීවිත සිද්ධාන්තය තුළ එහෙම ආත්මයක් හෝ සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ නොවි දුක් වූ ස්කන්ධයන්ගේ පැවැත්මක ඒ දුක් වූ ස්කන්ධ හදාගන්න හේතුවක ඒ හේතුව නැති කළාම මේ දුක් වූ ස්කන්ධයන්ගේ Nirodhi සාක්ෂාත් වෙන බව. ඊට යන ප්‍රතිපදාවත් කියන දර්ශනයක් වුණු තථාගතයන් වහන්සේ පහදනවා දුක් වූ ස්කන්ධෙකු දුක ඇති වෙන සිද්ධියකුත් තියෙන තැනක පුද්ගලයෙකු පුද්ගලයෙකු විපදිනවා කියන්න බෑ කියනවා. ඒ හේතුව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් තියෙන නිසා මේ හේතුවකුත් ඒ හේතුව නැතිවෙන පුද්ගලිත මරණොත් කියන දර්ශනය ගැලපෙන්නේ නැහැ කියන යථාර්ථයක් මේ අන්තිමට තථාගතයන් වහන්සේ කතා කරන්නේ දේශනා කරන්නේ ඒක මම පස්සේ විස්තර කරලා දෙන්නම් ඕනෙම